ඉතින් ඒක හොඳට ඕක පැහැදිලි අර කියන කායනුපස්සනාව වගේ දෙයක් කරලා සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් ඇති කෙනෙකුට පමණයි මේ කියන බණේ තේරෙන්නේ. ඒ නෙක්ඛම්ම සිත එනත්තම් විවේකයෙන් උපන්නා වූ ප්‍රීතිය අත්දකලා නැති කෙනෙකුට ශූන්‍යාකාරයක් අත්දකලා නැති රුක්ඛ මූලයක් අත්දකලා නැති අරණ්‍යයක් අත්දකලා නැති එනත්තම් හිතේ විවේකයක් අත්දකලා නැති කෙනාට මේකෙදී තේරු ගන්න අමාරුයි. නමුත් මේ පිරිස් වලට වැයෙන පිළිසකට මේක තේරුම් ගන්න පුළුවන්. ඊගාවට සරුවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා ගේහසිත දෝමනස්යකුත් තියෙනවා නෙක්ඛම්මසිත දෝමනස්යකුත් තියෙනවා. ගෙවල් දොරවල් වල දුක තියෙනවා කියන එකට මම විස්තර බණ කියන්න ඕනේ නෑනේ. රූප වලට ඇහැට පේන හරියක් පේන්නේ මොකක් හරි ඉතින් හිත නරක වෙන දේවල්ම තමයි. කනට ඇහෙනවා නම් ඇහෙන්නේත් ඒකම තමයි. නාසයට ගඳට දිවට කයට හිතට අබ්බෝ කාදෝ බබ්බජ්ජා මේ ගෘහාසිත වාසේ පැවිද්ද නම් අභ්‍යවකාශය වගේ කියනවා. රජෝපතා කියලා රජෝපතෝ කියලා කියන්නේ දූවිලි ගහනයි. කෙලස්ම තමයි මේ ගෘහාශ්‍රිත භාවය. ඉතින් ඒකෙදී ඇති වෙන දෝමනස්සය හුඟ දෙනෙක් දන්නවා. නමුත් හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ? නෙක්කම්ම සිත දෝමනස්සය කියන්නේ. මේ හාමුදුරුවෝ කියන දුක මොකද්ද කියලා. නැත්නම් භාවනා කරනකොට ලැබෙන දුක මොකද්ද කියලා. ඒක අපිට ආනාපානිය අරගන්නකොට උනත් හොඳට විස්තර කර දෙන්න පුළුවන්. අර කලින් කියාපු දාට යම් කිසි කෙනෙකුට ඒක පරියන්කයකදී හොඳට ආනාපාන සංසිඳිලා ගුරුවරු අධ්‍යක්ෂකපු ගුරුවරු උපදෙස් දීලා ඒ අධ්‍යක්ෂකපු විවේකයේ උන්ක වේලාවක් ඉඳලා නැගිටට පස්සේ දැනෙනවානේ ලොකු සහැල්ලු ගතියක් ලොකු මේ ස්පාසු ගතියක් විස්රාම ගතියක් විවේක ගතියක් ආන්නේ විවේකේ පහුවෙන්ද නැති වුනහම ඔන්න එක පැත්තක කනගාටුවක් ඊයේ මට හරිය අද නැහැ තව එකක් තියෙනවා සංසි සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්‍යානුරක්කී සත්‍යානුබෝධ සත්‍යානුපත්ති කියලා. සත්‍යානුබෝධය අර කියන විදිහට දවසක අපි ලබලා තියෙන නමුත් ඒක ස්ථිරසාර කරගන්න. නැත්තම් මේක මාර්ග ඥානයකින් ඵල ඥානයකින් තහවුරු කරගන්න අපි උත්සාහ කරනකොට ඒක හරියන්නේ නැති වෙච්චහමත් ඔන්න දෝමනක්යක් යනවා. මට වර එක ආනාපාන හොඳට හරි ගියා එක්ක අද නැහැ. එහෙම නැත්නම් ඒක මට ධානයක් වඩ සාමපත් කරගන්න බැරි වුණානේ. මට ඒක මාර්ගඵලයක් වඩපත් කරගන්න බැරි වුණානේ කියලා අනුත්තර වූ ඒ විමෝක්ෂය පිළිබඳව ඇති ආසාව තාම සම්පූර්ණ නොවීම නිසා භාවනාවේදී තියෙන දුක. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරනවා ගෙවල් දොරවල් වල තියෙන නැත්නම් ආමිෂ දුක මෙන්න මේ දෙකට වඩා භාවනාදී හම්බ වෙන මේ දුක හොඳයි කියලා. ගෙවල් දොරවල තියෙන මේ ආමිෂ දුක මේ භාවනාවේදී හම් වෙන පියාපච්චා උප්පතිසි දුක්ඛන් දෝමනස්සං කියලා කියනවා. තමන් බලාපොරොත්තු නිවන, තමන් බලාපොරොත්තු මාර්ගඵලය, ධ්‍යානය තාම නොලැබුණා කියන දුක ගෙවල් දොරවල වැඩි දුකට හොඳයි කියලා කියනවා. ඒ නිසා ගෙවල් දොරවල කියන දුක, ආමිෂ දුක, මේ නෙක්ඛම්මසිත දුකෙන් එනතම් නිරාමිෂ දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා ගෙවල් දොරවල වල තියෙන උපේක්ෂාවක් භාවනා ජීවිතේ නැත්නම් අරණ්‍ය ජීවිතේ තියෙන උපේක්ෂාවක්. ගෙවල් දොරවල වල තියෙන උපේක්ෂාවට අපි කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. වාසියට කන් ඇහෙන්නේ නැතිව හැම තියෙන්නේ. කොච්චර වීර්යවත් ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ. ඒ මොකද ඒක හරියන්නේ නැහැ. ඒ වැඩේට කැමති නැහැ. එතකොට උපේක්ෂාවක් තියෙනවා. බීරියලියට වේනා ගායනා කරනවා වගේ උගක් කළාට ඉතින් ඔක පවුලේ දෙමන් දෙන්න දෙමහල නිතර කියා ගන්න දේවල්. අන්න ඒ උපේක්ෂාව ඉතින් ඒක බේරණ කිසියක් නෑ නේ මේක ඉතින් ප්‍රෙෂර් එක නැගපුවාම කොහෙන් හරි වැල් එක රිලීස් වෙන්න ඕන. ඒකක් තියෙනවා. ඒ වගේම තියෙනවා මේ මේ භාවනා කරන්න ගියාම උපේක්ෂාවක් තියෙනවා. ඉස්සර අපි මේවට කිපෙනවා. ඕන ප්‍රභාකරන්ට ලෙඩක් වුණයි කිව්වම හරි සන්තෝෂයක් ඇති. ඕන සිංහල හමුදාවට වැදුණයි කියනකොට ඉතින් කනගාටුවක් ඇති. භාවනා කරන්න ගියාම ඌවා ඉතින් ඒ ඌව ළමා වැඩ කියලා අමතක කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඉච්චර හිතට ආවත් තේරුම් අරගන්නවා මේකත් එක්ක යන්න බෑ. ඒකට එව්වා පිළිබඳ උපේක්ෂාව භාවනාව කියනවා. බුදුචාන් වහන්සේ දේශනා කරනවාර ගෙදරවල් දොරවල් තියෙන වීණා බීරියලියක තියෙන වීණා ගායනා වගේ උපේක්ෂාවට වැඩිය බොහෝම හොඳයි කියලා භාවනාදී හම්බෙන අර නෙකමසිත උපේක්ෂාව. මේකට ඉතින් ගොඩක් බණ කියන්න ඕන නමුත් මේ පිළිස නිසා මම හිතන්නේ බේරෙයි කියලා මම. ඒක නැත්තම් මේක උඟක්ම අමාරු සම්දිස්ථානයක්. මේ නෙකම සිත උපේක්ෂාව කියන්නේ කොහොඟ දෙනෙක් හිතන්නේ කැක්කමක් නැති දෙයක්. පපුවක් නැහැ. ඉස්සර වගේ නෙවෙයි අපි කිව්වට මොනම දෙයක් ගණන් ගන්නෑ. සම්නිකර ආත්මార్థකාමී කිය මම දැන මෑතකදී පොත් දෙක තුනක්ම ලියවිලා තිබුණා මට ඒව ගැන කොහොම කියන්නද කියලා තේරෙන්නේ මේ භාවනා කරන ඇත්තෝ මේ තන්නිකර ආත්මార్థකාමය සලකාගෙන තමන්ගේ පැත්ත විතරක් බලනවා අනික් ආගම් වල එහෙමද කොච්චර දෝ මේ සුඛ සාධන කටයුතු කරනවා අරමයා උදව් කරනවා අපේ එකේ එහෙම නැහැ තමන්ගේ වැඩක් විතරක් බලන්නේ කියලා මේ නෙකමසිත උපේක්ෂාව කියන අර්ථය බුදුහාමුදුරන් පෙන්වන ගැඹුර දාන්නේ නැතුව හරියට දොස් කියලා කියනවා. ඒක හොඳටම කියනවා විනය පොතේ පටන් ගන්නකොටම වේරංජ බ්‍රාහ්මණය ඇවිල්ලා සරුවචනාංශයට බණිනවා බැනිල්ලක් පද අටක් දාලා. ඔබ වහන්සේගේ වැඩ පිළිවෙල දිහා බලනකොට ඔබ වහන්සේ කිසිම කැක්කමක් නැති මිනිහෙක් ලෝකේ රසක් අඳුරන්නේ නැති මිනිහෙක් ජාතිය ඉතුරු කරන්නේ නැති මිනිහෙක් දිග්ගටම බැනගෙන බැනගෙන බුදුහාම බාගෙන ඉන්නා කියලා ඔබ ඇත්ත බ්‍රාහ්මණ ඔබ කිසිදේ බලනකොට ඒක පැත්තෙන් ඇත තමයි කියන්නේ ඒක පොත පෙරලා බලපු වෙලාවේ කියවන්න මේ විනය පොතේ කියන උගක් වෙලාටක සංඝයක් කියවන්නේ විනය මත බොහොම බයයි සංඝයාට. ඊයෝ කොහොමඩක් අක්කේවද විශ්වාස කරන්න බෑ. කොහොම හරි අන්නේම උපේක්ෂාවක් තියෙනවා මේ පැවිද්ද නැත්තම් භාවනාවේ නැත්තම් භාවනාවේ නිරාමිෂ සුඛේ අන්නේ ආමිෂ උපේක්ෂාවේ නිරාමිෂ උපේක්ෂාව දෙක අතරින් ආමිෂ උපේක්ෂාව ගේහිත උපේක්ෂාව මෙන්න මේ විදිහේ නෙකමසිත උපේක්ෂාවෙන් අයින් කරන්නයි කියලා කියනවා මෙන්න මේ විදිහට ගියාම අපිට ඉතුරු වෙන්නේ මොකද්ද නෙකමසිත සෝමනසයයි නෙකමසිත දෝමනසයයි නෙකමසිත උපේක්ෂාවයි ආනේකදී නෙක්ඛම්මසිත දෝමනස්සේ නෙක්ඛම්මසිත සෝමනස්සේ මාර්ගෙන් අයින් කරන්නයි කියලා කියනවා. ඒ කියන්නේ භාවනා කරනකොට අපිට අනන්තවත් වෙනවා. දැන් මම මෙච්චරලා භාවනා කරා. මෙච්චර කල් භාවනා කරා. අර වරු ගුරුවරයෙක් භාවනා කරා. මේ මේ කමට්ටාන භාවනා කරා. කිසිම දෙයක් ලැබිලා නැහැ. හැමදාම මම මෙතන හිටියේ කියලා ඒක පිළිබඳව හරි තමන් බලාපොරොත්තු වෙන්නා වූ ඒ නිෂ්ඨාව නොලැබීම නිසා ඇති වෙන දුකක් තියෙනවා. ආනේ දුක විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛය ගැන කල්පනා කරලා. මගේ හිත අරමුණට මූණට මුණ දාලා ඉන්නකොට ඒකේ ලෝභේ නෑනේ. ඒ හිතේ ද්වේෂේ නෑනේ. ඒ හිතේ මෝහේ නෑනේ. ඒ හිත අඩු ගන්න කෙලෙස් වලින් නිදහස්නේ කියලා අර ඇතිවෙච්චා වූ බලාපොරොත්තු නැතිවීම නිසා ඇතිවෙන නෙක්ඛම්මසිත දෝමනසය මෙන්න මේ විදිහට නෙක්ඛම්මස සෝමනස්සේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒක නිසා බුදුචාන් වහන්සේ බණ කියන්න ගියාම අපි කලමු සඳහන් කරා වගේ සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කිය දර්ශනය කරලා පෙන්නනවා ඔබ ඉස්සර සැපතුක එනත්තම් හොඳ නරක මෙන්න මෙහෙමයි දැක්කේ. දැන් බලනකොට බලන්න අරමුණක් දැන් තියෙනවානේ. ඒ අරමුණේ ධ්‍යාන නොලැබුණාට, මාර්ගඵල නොලැබුණාට අරමුණේ හිත පවතිනවායි කියලා කියන්නේ. මොන තරම් වටින තැනද? ඒ නිසා ඒක දිගට පවත්වන්න පවත්වනකොට කවදා හරි ඔක හම්බ වෙයි. ඒක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපයි කියලා. ඒ යෝගාවචරය ඉන්න තන සම්දර්ශනය කරලා පෙන්වීමේ ශක්තිය බුදුහාමුදුරනේ 100%ක්ම තිබුණා. අන්න ඒක දක්ෂණං එවැනි ගුරුවරයෙක් කවදාකවත් යෝගාවචරයේ මන් දොස්සහයි කරන්නේ නැහැ. ඇත්තටම මේ උනන්දු කරන්න ගොඩක් කරුණු තියෙනවා. ආන්නේ කරුණු පෙන්වුවාට පස්සේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම කෝක වුණත් අපි අද අරමුණට මුණ දාලා ඉන්න පුළුවන්. අරමුණත් එක්ක විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන්. එතකොට ඇති වෙන්නා වූ විවේකයේ පීති සුඛේ දැකලා බලාපොරොත්තු සුන්ගීමෙන් ඇති වෙන කනගාටු අයින් කරන්නයි කියලා කියනවා. එතකොට ඉතුරු වෙන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සේ. මේ නෙක්ඛම්මසිත සෝමනස්සේ නෙක්ඛම්මසිත උපේක්ෂා මාර්ගයෙන් අයින් කරන්නයි කියලා කියනවා. මට ප්‍රතිඵල ලැබුණත් එකයි නැතත් එකයි. මට භාවනා කරනකොට අරමුණ මූණට මූණ දාලා තිබුණත් එකයි නැතත් එකයි මම හැමදාම භාවනා කරනවා මම නිතිපතා මේක කරනවා මේක මගේ යුතුයකමක් කියලා ඒ භාවනාවේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව අපේක්ෂාව අතහැරලා කල යුත්ත කිරීමක් වශයෙන් කරගෙන යනකොට ඒ පුද්ගලයාට හම් වෙන සතුටක් මම අම්මා අප්පාවත් නැති විදිහට අපි ආවෙන්දට වැඩි භාවනා කරනවානේ අපේ ගුරුවරුවත් අපිට කියලා දුන්නේ නැත්නම් අපි භාවනා කරනවානේ කියලා නීතිපතා භාවනා කරන්නෙක් බවට පත්වෙච්චාම ඉබේම මේ පුද්ගලයාට ආධ්‍යාත්මික පිරිච්ච ගතියක් ආත්ම සන්තුෂ්තියක් ඇති වෙන්න පටන් ගන්නවා. මේකම තමයි ඇත්තටම විතාමත්ව වෙනස් ක්‍රමයකට වෙන්නේ නැති සැපයෙන් දුක අයින් කරලා අදුක්කම සුඛේ දැකපු දවසේ නැත්නම් අදුක්කම සුඛය අදුක්කම සුඛේ වශයෙන් දක්වපු දාසේ පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙනවා මනුස්ස ජීවිතේ ඉතාමත්ම නොදන්න වටිනා නිගහනයක් හොයාගත්තා වගේ මෙතෙක් කල අපි ඒක පන්නලා ගියේ දැක්කේ නැහැ අපි නිතරම හෙව්වේ අර වර්ණවත් වූ සැප හෝ දුක පමණයි. ඒ දෙක අතරමැද ඇත්තා වූ මේ උපේක්ෂාව, මධ්‍යස්ථ වේදනාව, එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාව දැකපු දවසේ, දැකලා අවබෝධ කරපු දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා අපි කොච්චරනම් මේකට නොසලකලා තියනවද අපි කොච්චරනම් මේක පුංචි කළ සලකලා තියෙන ඒ තාක් අපි දුකේ හිටියේ නිතරම චිත්තක්ෂණ දෙකක් මැද තියෙන මේ අදුක්කම සුඛය දන්නවනම් අපිට සැපයෙන් ඔච්චරම වාල් වෙලා යන්න දෙයක් නැහැ අපිට දුකෙන් ඔච්චරම අද්දකේ ලය අද්දක ගහගෙන අඬා වැළපෙන්න දෙයක් නැත්තේ මොකද මේ දෙක මැද අනන්තවත් අදුක්කම සුඛ වේදනා තියෙනවා ග්‍රහවස්තු දිහා ගාක් වෙලා බලන් හිටියොත් මේ හඳ මේ තරු මේ වර්ණවත් තරු මේ වර්ණ නැති තරු ගාක් කියලා බලනකොට තියෙනවා මේ වාසර මැද තියෙන අවකාශයයි වැඩි ග්‍රහවස්තු මාර්ගයෙන් තමයි අපිට අවකාශය දිහාට හිතවත් යොදවන්න පුළුවන් ඒ නැත්නම් අපි පොළොව දිහා බලන්නේ පොළොව උස්සලා පොඩ්ඩක් බලන්නේ අපි ඇත්තටම ග්‍රහවස්තු බලන්නේ නමුත් මේ මනුස්සයා හුඟක් ඥානවන්තරන් මේ මනසට පේනවා ඒ අතරමැද තියෙන අවකාශයට හිත යොදනකොට මේ පොළොව බලනකොට මැටි දැක දක්ව හිටපු මිනිස්සයා ග්‍රහවස්තු බලන්න කියලා ඔළුව ස්වභාව හම්බ වෙන අවකාශය දකිනකොට පුතුමාකාර විවේකයක් එන්න පටන් ගන්නවා ඒ වගේ තමයි සැප වේදනා දුක වේදනා පිළිබඳව ලොකු පුංචි කම් බලන්නේ නැතුව හොඳ නරක බලන්නේ නැතුව ගොඩක් බලන් හිටියොත් කැමැති වුණත් අකමැති වුණත් අපේ වැඩේ කෙලවර වෙන්නේ අදුක්කම සුඛ වේදනාවයි ඒක නිසා අපි නෙක්ඛම්මසිත නෙක්ඛම්මසිත සෝමනස්සේ කවදා හරි නෙක්ඛම්මසිත උපේක්ෂා මාර්ගයෙන් යොදවන්න නම් ඇත්තටම භාවනාවේ ලොකුම ලොකු තලසුණාකමක් භාවනාවේ ලොකුම ලොකු මෝරච්ච ගතියක් මන අහලා අහලා අහලා තේරුම් ගන්න ඕනේ මේ වර්ණවත් කුපිත ගතිය ඇති චංචන කම්පන ගති තුල කවදාකවත් ඔය කියන සාන්ත සුන්දරකම නැහැ ඒක සේරම බලහිනකොට තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒක බහනා ස්වභාවය. අන්න ඒක අගේ කරන්න ගන්න මිනිහා අගේ කරන්න දන්න උපාසක, අගවි කරන්න දන්න යෝගාවචරය, අගේ කරන්න දන්න භික්ෂුව ඒ තුලින් අනිවාර්යයෙන්ම අර කියා ගන්න බැරි දන්නා තැන සිට නොදන්නා තැනට යන උපේක්ෂාවට යන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ තියෙන උපේක්ෂාවට යන්නේ ඒක නෙවෙයි. උපේක්ෂාව අගේ කරන එකයි. තෑග්ග දෙන එක නෙමෙයි වටිනාකම තියෙන තෑග්ග බාර ගන්න එක. ඒසාව හුඟ දෙනෙක් ඉන්නේ අද මේ උපේක්ෂාව දැකලා අඳුර ගන්න නැතුව. එහෙම නැත්නම් උපේක්ෂාවට පයින් ගහලා. ගණන් ගන්න නැතුව. ඒක නිසා භාවනාවේදී නැත්තම් කමඨහ සුද්ධ කරනකොට දැන නොදැන අන්තිමට යොමු කරන්නේ මේ මොනවත් නැති තැන හොඳයි මොනවත් කුණක් අන්දලයක් නැට වඩා. ඒ නිසා ඉස්ලාම බුදුහාමුදුරෝ බුද්ධ ශාසනය අනුශාසනා කරන්නේ සබ්බ භාවස්ථා කරනවා. සියලු පවෙන් වෙන්වීම තමයි මනුෂකම කියලා කියන්නේ. පින් කරනවා කියන එක ඒක වෙනුවට කරන විකල්පයක් විතරයි. මොකද පින් කරනකොට පව් සිද්ධ වෙන්නේ නැති නිසා. නමුත් වැදගත්ම දේ පවෙන් වෙන්වෙන එකයි. මේ පවෙන් වෙන්වීම තමයි මේ උපේක්ෂා වේදනාවේදී පෙන්ලා දීලා තියෙන්නේ. අපි කය හොල්ලන්නේ නැහැ. වචන කතා කරන්නේ නැහැ. පැයක් ඉඳගෙන ඉන්නවා. හරි ගන්න කාය වචී දුස්චර්ක නතර වෙනවානේ. ওই පැයෙන් විනාඩි දෙකක් හරි එකක් හරි අපි අරමුණටම මොන දාලා ඉන්නවනේ. ඒ වෙලාවේදී මනස් දුස්චර්ක වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි දෙයක් පැයකට එකක් වගේ එහෙම නැත්නම් විනාඩියට එකක් වගේ නැත්නම් තප්පරයකට එකක් වගේ නැවත නැවත නැවත නැවත සිද්ධ වෙනවනම් ඕක තමයි සරුවචනංශය දේශනා කරන්නේ සත්තානං විසුද්ධියා මේ සත්‍යාගේ විසුද්ධිය සිද්ධ වෙනවා නමුත් ඒ සත්‍යය මේ භාවනා කරන යෝගාවචරය බලාපොරොත්තු වෙනකොට ධානයක් ලැබේවා මාර්ගඵලයක් ලැබේවා අහසෙන් යන්න ලැබේවා අනුන් කියන දේවල් අහන්න ලැබේවා අභිඥා ලැබේවා নানা ප්‍රදේවල් බලාපොරොත්තු වෙනකොට අර ලැබිච්ච අරමුණ සහ අරමුණට මුණට මුණ දාලා ඉන්න චිත්තක්ෂණයවත් අගේ කරන්න ගන්නෑ මෙන්න මේ විදිහට භාවනාවට අනදර කරන එක නතර කරන්න ඕනේ ඒක නිසා භාවනා කර්මස්ථානයේ වඩනකොට එන හිතවිලි එන දැනීම් සියල්ලම ගුරුවරයාට ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට ගුරුවරයා පෙන්ලා දීලා තියෙන ගොරෝසු දේවල් අයින් කරමින් අයින් කරමින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර උපේක්ෂාවට යන හැටි. මට මතක් වුණා මෙන්න මෙහෙම විහිළු කතාවක්. ඒක පැත්තකින් අපිට ඒක හිතා ගන්න පුළුවන්. ඒ අපි ඉන්න කාලේ විශ්වවිද්‍යාලයේ තිබුණ කතාවක්. ඒ විශ්වවිද්‍යාලේ පාඩම් කරන කාලේ. ඒක ශිෂ්‍යයෙකුට කාරණා තුනක් ඉදිරිපත් වෙනවා හිතා ගන්නවා මේකේ සම්භාව්‍යතාවය අනුව මම කරන්න කියලා. එකක් තමයි හොඳේ චිත්‍රපටයක් ඇවිල්ලා තියෙනවා කට්ටිය යන්නලා ඇති මම යනවාද. දෙක තමයි ඒ ගෑන් ළමයා ඉන්නේ කියලා තියෙන යත් එක්ක යනවාද. තුන තමයි පාඩම් කරන්න තියෙනවා ඒක කරනවාද කියලා. මේ තුනේ එකයි කරන්න පුළුවන්. එනේ තුනට මොකද කරන්නේ කියලා. ඉතින් මනස හතපහක් අරගෙන කියනවලු මේකේ ජෝතිජාජනගේ මූණ පැත්ත තිබ්බොත් මං ගෑන් ළමයත් එක්ක ඇවිදින්න යනවා. සත පහ කියන පැත්ත කියලා තිබ්බොත් මම චිත්‍රපටි බලන්න යනවා. උඩ දාන්න සතිය කෙලින් හිටියොත් පාඩම් කරනවා කියලා. ඇත්තට හරි ලොකු chance එකක් ගන්න. ඔය වගේ තමයි මේ අදුක්කම සුඛ වේදනාවට අපේ වැඩේ වැටුනොත් තමයි ඒක පිළිගන්න ලැහැත් වෙන්නේ නැත්නම් අපි සුඛේ නැත්නම් දුක තමයි ඉන්නේ. මොකද අපිට මතක් වෙන්න ඕනේ පැහැදිලිව සතර සතිය සත්පාර ඝනකමක් තියෙනවා හිතින්න පුළුවන්. නමුත් එහෙම කලකුවොත් නම් අපි හිතා ගන්න ඕනේ සම්භාව්‍යතාවය කොහොම හිතීද කියලා. ඒකයි මේ භාවනා කරන ප්‍රතිඵල නැත්තේ. ඇත්තටම ප්‍රතිඵල දෙනවා කිසි කෙනෙක් ඒක ගුරුවරයාට කියන්න දන්නේත් නැහැ. ඒක ගුරුවරයා කියපුවාම ඉතින් මේ හිත සන්තෝෂ කරන්න කියනවා කිය. මේ සුඛ දුක්ඛ වේදනා සුඛේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඊට පස්සේ ලැබෙන සුඛ වේදනාව උපේක්ෂා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. මෙන්න මේ උපේක්ෂාව උපේක්ෂාව වශයෙන් දන්නවනම් ඒක සපක් ඒක දන්නේ නැත්නම් දුකක් මේක තමයි ධම්මදින තෙරණාස මතක් කරලා තියෙන්නේ අපේ අදුක්කම සුඛ වේදනාව උපේක්ෂා වේදනාව මේක විශේෂම බුදුහාමරෝ මේ සලායතන විභංගෙදි මතක් කරනවා निराமிස වූ එහෙම නැත්නම් නික්කම්මසිත වූ මේ අදුක්කම සුඛ වේදනාව දන්නවනම් එහෙම මිනිසයා මේ සත්‍යින්ස සත්තකදා කියන 36ක් වූ ඒ භාවමේ මාර්ගපත හයේ අන්තිම කෙලවරට ගිහිලා තියෙනවා. ඊට පස්සේ දේශනා කරනවා මෙන්න මෙතන උපදින මේ නික්කම්මසිත උපේක්ෂාව ඒකත්ව සංඥාවෙන් එන්නත් පුළුවන් නානත්ව සංඥාවෙන් එන්නත් පුළුවන්. ඉස්සල්ලාම මේක ඇති වෙන්නේ නානත්ව සංඥාවෙන් ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආශ්‍රය කරන ඇහැ කන නාසය දිව කය මන මේ සෑම විශේෂීම උපේක්ෂාවක් වශයෙන් තමයි ඉස්සල්ලාම පේන්නේ. ඒ කියන්නේ කනට සද්ද ඇහුනට ගණන් ගන්නෑ. තමන් හොඳටම අරමුණ හිත ධානය ඉන්නවා. ඇහැට සමානලාට රූපම ඇවිලා පේනවා. නමුත් ඒවා දන්නවා මේවා ගණන් ගත යුතු නෑ. ඒකටත් උපේක්ෂා වෙනවා. ඊගාට නාසයට මුගක් වෙලාට ඒක වෙනවා අඩුයි. නාසයට ආවත් ඒක එච්චර ලොකුවට ගණන් ගන්නෑ. ඒ වගේම දිවට රසක් දැනුණත් ඒක එච්චර ගණන් ගන්නෑ. ඒ වගේම කයට සමාහට සැප වේදනා එනවා දුක් වේදනා මොනවත් නැහැ අරමුණේම හිත තියාගෙන ඉන්නවා. එතකොට හිතවිලිත් එනවා. ඒක ගණන් ගන්නෙත් නැහැ. එතකොට තියෙන උපේක්ෂාව නානත් උපේක්ෂා නානත් සිත උපේක්ෂාවක්. නානා අරමුණු නිශ්චිත කරගෙන උපදින උපේක්ෂාවක්. මෙන්න මේකේ පදියම් වෙනකොට මේකේ තැම්පත් වෙනකොට මේකේ හොඳට හිත සිත්ති වෙනකොට මේ එක එක දේවල් වලට පරාපේක්ෂව ඇති වෙනා වූ මේ නානත් සිත උපේක්ෂාව ඒකත් සිත උපේක්ෂාව බවටපත් වෙනවා මේක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක කරන්න පුළුවන් වෙන්නේ නානත් සිත උපේක්ෂාවේ පැය ගණන් හිත තියන්න ඕන ඒකේ නෝට හොඳට තේරෙනවා අරමුණ තියෙනවා නැති ගානේ තියෙනවා වරින් වර ශබ්දත් ඇහෙනවා වගේ ඇහෙනවා ඒ උනාට හිත දුවන්නේ. සිව්වත් ආපහු එනවා කී කරුකමට. රූපත් පේනවා. නැත්නම් හිතට රූප චිත්ත රූපම වෙනවා. නමුත් ඒවා අවශ්‍ය නැහැ. Tamanට එන්න පුළුවන් විශේෂයෙන්ම ආලෝක සංඥාවල් පේනවා. අඳුරු සංඥාවල් පේනවා. ඒ නැත්නම් ඊවා තුලින් සත්ව සංඥාවල් පේනවා. නැත්නම් රූප සංඥාවල් පේනවා. කොයි දේ පේනවත් ආයෙත් අරමුණට එනවා. ඒ වගේම නාසයට, දිවට, කයට ඔබ හිතවිලිත් එනවා. ගණන් ගන්නෑ. ඕන ඔය විදිහට මේක කලබල වෙලා මේක සැක කරන්න ගත්තොත් නානත් සංඥාවෙන් හිත අපි වික්ෂිප්ත තත්ත්වයටපත් වෙනවා. නානත් සංඥාවේ නැත්තම් නානත් සිත උපේක්ෂාවේ බොහෝ වෙලා තැම්පත් කරගෙන කරගෙන ඉන්නකොට මේ විවිධ සංඥාවල් වලට හොල්මන් වෙන්නේ නැතුව ඒ හිත මණ්ඩි මෙදෙන්න වාගේ. නැත්තම් මේ සිද්ධි වෙන්න වාගේ. සීසන් වෙනවා ඉස්සර කියන්නේ වේගන වේගන යනකොට ආරව ඇත්තෙම නැති ගන්නට වගේ හිත ඒකත්ත සංඥාවට වෙන ඒකත්ත සිත උපේක්ෂාව කියලා කියන එක. මෙන්න මේ ඒකත්ත සිත උපේක්ෂාව ආවට පස්සේ ඒක මමය කියලා අඳුර ගන්න බෑ. ඒක මගේ කියලා අඳුර ගන්න බෑ. මම කරපු දෙයක් කියන්නත් බෑ. ඒ මොකද මම යන්නේ. ඒ නිසා ඒක අතම්මේතාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. අතම්මේතාවය කියන්නේ තද්මය. එයින් වූ එයින් වුණා වූ මම කළා වූ මට වුණා වූ ආදි වශයෙන් සංසන්දනයකින් තොර තම්මේතාවයකින් තොර අතම්මේතාවයකටපත් කරන්න පුළුවන් කියලා කියනවා. ඒකෝට ඒ අත්දැකීමට කියන දේනේ කියාගන්න බෑ කියන එක තමයි. ඒ අත්දැකීම විස්තර කරන්න බෑ. හැබැයි නෑ බෑ කියන්නත් බෑ. වෙන විදිහට කියනවා අපි අධික නිින්දට අවදි වුණා වගේ. එනසම් මරණය දැක දැක දන දන බුද්ධ විඳවා. ඉතින් මේකට තමයි කල් නැතුවම හොඳ සීලයක පිළිහිලා ඉන්නේ කියලා කියන්නේ. ඒ වගේම තමයි හොඳ දෘෂ්ටියක් තියෙන. මොකද මේ සේරම තියෙන දේවල් අනිත්‍යයි. මේ සියලුම යමක් තියෙනවා නම් ඔක්කොම දුකයි. ඒවා සේරම අනාත්මයි කියලා අහුවෙන අහුවෙන දුක සැප මගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. සෑම සැපක්ම උපේක්ෂාව ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන යනකොට එවුවා <clears throat> ඒ වගේ තියෙන ප්‍රත්‍යুৎপন্ন භාවයත් හේතු ධර්ම වල තියෙන අනිත්‍ය භාවයත් දිහා බලනකොට ඇත්තට මේ උපේක්ෂාව විතරමයි යාන්තමට හරියි. අපිට පදනම් කරන්න පුළුවන් තැනකට තියෙනවා. ආන්නේ පදනම් කරන තැනට ඇවිල්ලා ඒක අර ඉන්ද්‍රයන්ගේ තියෙන සේයාවල් තියෙනවා තාම. ඒව නැත්තම් ඇහෙන් ආපු රූප, කනෙන් ආපු ශබ්ද කියන මේ සේයාවල් සම්පූර්ණයෙන්ම මැකෙනකක්. මගේ තියෙන සම්බන්ධය 100%ක්ම යනකම්. ඒක නානත්සිත උපේක්ෂා ඉඳලා ඒකත්සිත උපේක්ෂාවටපත් වෙනකොට අතම් මේතාවේ තමයි ඉතුරු වෙන්නේ. එහින් මම වෙනවා මගෙන් ඒක වෙනවා ඒක මගේ මම ඒකේ අන්නේ සංසන්දන සේරම තියෙනකොට තද්මේතාවේ නැති වෙනකොට අතම්මේතාවයට යනවා ඕක කියා ගන්න බැරි සත්‍යයක් ආනේ සත්‍යයට යන වෙලාවට තමයි තේරෙනවා මෙන්න මේකට තමයි කියන්න පුළුවන් වෙන්නේ මරණය කියලා ඒක නමුත් මරණය සමාන ජීවත් වීම කියලා වෙනවා ඔතෙදී යථා බුබ්බලකම් පස්සේ යථාපස්සේ මරීචිකං ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති ලෝකේ වෙන බුබුලක්ෂේ දකින්න පුළුවන් නම් ලෝකේ මිරිඟුක්ෂේ දකින්න පුළුවන් නම් මෙවැනි විදිහට ධර්මතාදියා බලන මිනිසයාට මහරයාට කොදුරු වෙන්නේ නැහැ කියලා කියනවා. නිකන් මැරෙන්නේ නැහැ කියලා කියනවා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අත්දැකලා තියෙනවා නම් කල්පනා කරන්න පුළුවන් මේක අවුරුදු 100කට කලින් අත්දැක්කත් අද අත්දැක්කත් ඕකේ රස වෙනසක් නැහැ. ඔය කියන தත්ත්වෙට ස්ත්‍රී පුරුෂ නැහැ. ඔය කියන தත්ත්වේ කාලයට අහු වෙන්නේ නැහැ. ඔය කියන தත්ත්වේ දේශයට අහු වෙන්නේ නැහැ. මමට අහු වෙන්නේ නැහැ. මට දැන් අහුණත් අවුරුදු 100කට පස්සේ අහුණත් ඒකයි ඕකම තමයි බුදුහාමුදුරුවෝ අත්දැක්කේ. ඕකම තමයි අපිට අත්දකින්න තියෙන්නේ. හැබැයි ඔක බුදුහාමුදුරුවෝ අත්දැක්කයි කියලා බුදුහාමුදුරන්ට අයිතියක්වත් අපි අත්දැක්කයි කියලා අපිට අයිතියක්වත් අනන්‍යතාවයක් නැහැ. සම්පූර්ණ අධිකාරී ශක්තියකින් තොර අපි නිකන් gedara ගියා වගේ තත්ත්වයක්. නිසා ඕකයි අපේ යථා ස්වභාවය. වයින් පිට තියෙන සෑම දේවල් වලටම කියන්න පුළුවන් ආගන්තුක උපක්ලේශ කියලා. ආගන්තුක උපක්ලේශ ජීරම අයින් කරපුවාම අපි වැටෙන්නේ අතම් මේකාරයට. එතකොට අපි අඳුර ගන්න යන්නේ මම භාවනා කරලා මට මාර්ගඵලයක් ලැබුණා. නැත්නම් අල්ලපු විදිහට කනට හම්බුනේ නැතය මොන ප්‍රශ්නයක්වත් තියෙන්නේ. ඒක කල්පනා කරනවා නම් ওই தත්තට යන්නත් බෑ. ගියා නම් ඒ වගේ කල්පනා ඇත්තෙත් නෑ. කොහොම හරි ඒක පෞද්ගලිකත්වයෙන් නැත්නම් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාසයෙන් තොර වෙච්ච තත්ත්වයක් ආනොතෙන කී දවසේ වේදනාව මගින් වේදනාව නසපු අවස්ථාව. එහෙම නැත්නම් අපි කියනවා ආමිෂ වේදනා ආමිෂ සුඛය නිරාමිෂ සුඛයට වැඩිය තුච්චයි. නිරාමිස සුඛය අවේදිත සුඛයට වැඩිය තුච්චයි. අවේදිත සුඛය කියලා කියන්නේ විඳින්නේ නැති එකක්. ඉතින් මාර කලින් දවසුත් මතක් කරා. වයසක මිනිස්සෙක්ගේ තරුණයෙක් හමුනට පස්සේ කිව්වලු මිනිස්සු ওই විදිහට මුගක් කෑම කන්න එපා. ওই විදිහට රස මීටි පැන රස කන්න එපා. ওই චිත්‍රපටි බලන්න එපා. සිගරට් බොන්න එපා. මත්පැන් පාවිච්චි කරන්න එපා. ওই වැඩ නරක වැඩ කරන්න එපා. දැන් මන් දිහා බලපන්. මම අවුරුදු 120ක් ඉඳලා කියනවා. මම කවදාකවත් ওই නරක වැඩ කරලා නැහැ. මම සිගරට් බීලා නැහැ. මස් මාළු කාලා නැහැ. වැඩිපුර සීනි කාලා මට ජීව වැඩි ආව නැහැ. ප්‍රෙෂර් නැහැ. ඔක්කොම ඉලන්දාරි කෝලේ එහෙනම් මොකටද කී අවුරුදු 120ක 120ක් ඉඳලා කියලා ඇහුවා. අපි ඕන කෙනෙක් අහන්න පුළුවන් ඔක විඳින්න බැරි වේදනාව නෝකට මොකටද තටමන්නේ කියලා. මම ඒකට හරි බය බන කියන්නේ ගියාම ඕක ඇහුවොත් එහෙම නිකන් වාදයකට පටලැවෙනවා. නමුත් අර සීලෙක පිළිතලා අනන් දෘෂ්ටියක් කලින් තියෙනවා නම් අපිට යම් කිසි ප්‍රදේශයකට ඔකෙන් බේරෙන්න පුළුවන්. දවසක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ බණ කියලා මේ වේදිත සුඛය එමෙන්නත ආමිෂ සුඛයට වැඩිය නිර්ආමිෂ සුඛය හොඳයි. නිර්ආමිෂ සුඛයට වැඩිය අවේදිත සුඛය හොඳයි කියවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලු ස්වාමීන් අවේදිතාන් යයි සුඛයක් කියන්නේ කියලා. හින්දිට බැරි නම් ඔකටයි සුඛයක් කියලා කියන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාස් කියලා කියනවා මේක විඳින්න පුළුවන් සේවල් සේරම ලෝකේ දුක පමණමයි. ඒක නැති එකට ඉති වෙන වචනයක් දාන්න නෑ ඒකට කියන තැන විඳින්න බෑ ඒක සුඛයක් කියලා තමයි කියන්නේ. උන්වහන්සේ ඒක කියලා තිබුණ නිසා අපි අද බේරෙනවා. නැත්තම් ආලියා මාරුක වැටෙනවා. ඒ මොකද ඒ තරම් අපිට උගන්වලා තියෙන ලෝකේ අපිට දෙමාපියෝ ගුරුවරු මේ පත්තර වලින් රේඩියෝ වලින් හැම දෙයකින්ම උගන්වන්නේ ඔය මනින්න කියන්න පුළුවන් ද්‍රව්‍යාත්මක වූ පාරිභෝගික වූ සැපයක් පිළිබඳව. ඒකට මේ ඉස මේ අර මේ අහස කඩා වැටෙනවා කියුවට පස්සේ කැලේ සත්තු සේරම දුවන්නා වගේ මේ ලෝකයා දුවනකොට ඇත්තටම බය හිතනවා මෙහෙන් බරක් කියන්නේ. මේ කවුද මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ? කවුද මේක මේකයි ඇත්ත කියලා දන්නේ? මේ සද්ධාවේ ඕක නැති වුණාට කොයින් පස්බාහිර කොච්චර දේවල් සද්ධාහට බදාගෙන ලෝකයා අදහනවද? නමුත් ඒ වගේ නෑ මේ සත්‍යය. ඒ වගේ අපේ රුචිතේ හොයන ගියාට රුචිය තුල මේක නොතිබෙන්න ඉඩ තියෙනවා. ditthiye ධම්මේ දදහ විපාකා. ඒ වගේම අපි අනුස්සතියෙන් මේක අරයාමට කිව්වා මෙයාමට කිව්වට කවදාකවත් මේ අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් මේ අවේදිත සුඛේ කලම නැති ධර්මයක් වෙන්න පුළුවන් අපි ඒක අනුසුතියෙන් බාර අරගෙන ඉසුරුට තියන රකින්න පුළුවන් ආකාර පරිවිතක කියන පරිවිත ධක්කවලට කොච්චර දෝ තර්ක කරලා පෙන්වන්න පුළුවන් නමුත් මේ தත්ත්වේ තර්කයට අහුවෙන්නේ නැහැ ඒ වගේම තමයි අපේ මනාප අදහස් වලට කවදාකවත් මේක අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි වාද කරන ලෝකේ, තර්ක කරන ලෝකේ, මත ලෝකේ, ruci ලෝකේ, සද්ධා ලෝකේ සත්‍ය අසරණ වෙනවා. ඒක තියෙන කාලේ විතරයි අපි කියන්නේ බුද්ධෝත්පාද කාලය කියලා. ඒක උනත් මතු කරලා දෙන්න ගියාම ඇත්තටම බණ කියන කෙනාගේ දක්ෂකම නෙවෙයි ආන කෙනා පුදුමාකාර දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් මෙවැනි ධර්මයක් අපිට මොනම සභාවකවත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේවා ගැඹුරු වැඩි අපිට මේ මේ බරපතල වැඩි කියලා පැත්තකට දානවා. නමුත් මොනම පැත්තකට දාන දෙයක් කරලා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඉන්නේ ඕකෙමයි. අඳුරන්නේ නැතිකමයි තියෙන්නේ. ඒක නිසා මේ අවේදිත සුඛය නිරාමිස සුඛයට වැඩි උතුම් බව තේරුම් ගන්න නම් අඩුම තරමේ ආමිස සුඛය සහ නිරාමිස සුඛය අතර වෙනසක් දැනගෙන තියෙනවා. එහෙම නැත්නම් ඇහැට කනට නාසයට දිවට කයට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දීලා කරන මේ වින්දනයට වඩා විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛය මතවාදීව හෝ පිළිගන්න ගැටියක් තියෙනවා. අත් දෙක වහගත්තට පස්සේ මොන තරම් සාන්තියක්ද? ශබ්ද නැතනකට ගියාට පස්සේ මොන තරම් සුඛයක්ද? නාසයේ ජීවිත වැඩ නැති වෙලාවට, කයට පහස නැති වෙලාවට මොන තරම් විවේකයක්ද? ඉතින් එහෙම තියෙදි මේ මොන ලෝකයකද අපි මේ ඉන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙනුවෙන් මේ නව තාක්ෂණය කොහොමද අපි අඳගහන යන්නේ? ওই දෙකවත් වෙනස දන්නේ නැතුව කොහොමද අවේදේ සූඛයක් කතා කරන්නේ? ඒක දවසක් ඒ නන්ද ස්වාමීන් වහන්සේ උඹ දිනේ කහලා තිනවා නන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ නන්ද ස්වාමීන් වහන්සේ ධනපද කල්යාණ නිසා බර අමාරුවක් වැඩිචි කෙනෙක්. ඒ නිසා භික්ෂුණීන්ටවත් අවවාද දෙන්න යන්නේ නැතිලු. හැබැයි ශාන්ති සුදු උත්සාහ නම් කරලා තිබුණේ. ඉතින් භික්ෂුණීන් වහන්සේලා ආපහු මොනවා හරි කාට හරි බාර දීලා අම්මා කාරිනවලු. ඉතින් භික්ෂුණීන් වහන්සේලා දන්නවා මේ ශාස්ත්‍ර හොඳට බණ කියන්න පුළුවන් කියලා. පස්සේ කොහොම හරි සරුවචන් වහන්සේට පෙස්සමක් ගන්නවා. කියලා කියනවා මෙහෙමයි මේ ශාන්තිට දවසේ නෝට කොහොම හරි මග ගන්නවා අනේ ස්වාමීන් වහන්සේ අදත් ස්වාමීන් වහන්සේ කියලා. ඒකට සරුවචන් වහන්සේ ආනන්ද නන්ද ස්වාමීන් වහන්සේ කතාව කරනවා නන්ද අද කවුද මේ පොය දවසේ භික්ෂුණීන් වහන්සේ අවවාද කරන්නේ? එතකොට මොනවක් කියන්න බැලුවා කියනවා මට. ආ එහෙනම් ගිහලා අවවාද කරලා එමු කියලා. ඉතින් එතන ගියාට පස්සේ මේ මේ සූත් මේ වගේ ධර්මයක් අරගන්නවා. අහනවා නැගෙනේනි. ඇහැ නිත්‍යද අනිත්‍යද? රූප නිත්‍යද අනිත්‍යද? ඇහැ නිසා රූප නිසා පහළ වෙන්නා වූ චක්කු විඥානේ නිත්‍යද අනිත්‍යද? ස්පර්ශය නිත්‍යද අනිත්‍යද ආදී වශයෙන් හොඳ ලස්සනට එකින් එක එකින් එක එකින් එක සුද්ධ කරන සුද්ධ කරන ඇවිල්ලා වේදනාව ළඟට එනවා. අපි මේ සාකච්ඡා කරන මාතෘකාව. ඇවිල්ලා කියනවා මේ වගේ කයත් මේ ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඇහත් රූපත් නිකාච වෙන විඥානේ අනිත්‍ය නම් මේ තුන එකට ගමන් කරනවා කියන බලනවා කියන ස්පර්ශයත් අනිත්‍ය නම් ඒ මතින් පහළ වෙන වේදනාව නිත්‍යයි කියලා යම් කෙනෙක් කියනවා මොකද කියන්නේ කියලා. එහෙනම් බන්තේ එහෙම වෙන්න බෑ කියලා. ඇයි කියලා අහනකොට කියනවා තජ්ජං තජ්ජං පච්චයම් පටිච්ච බන්ති උප්පජ්ජති තජ්ජා තජ්ජා වේදනා තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝ පච්චස්ස නිරුද්ධ නිරෝධං තජ්ජං තජ්ජං වේදනා නිරුද්ධති ස්වාමීන් වහන්සේ යම් යම් හේතු ප්‍රත්‍යක් ඇති කරගෙන යම් වේදනාවක් පහළ වුණාද ඒ ඒ හේතුපත්‍යන්ගේ අනිශ්චිත භාවය නිසා ඒ මතින් පහළ වෙච්ච වේදනාවත් අනිත්‍යයි කියලා ඒක නිසා සුඛ වේදනාවක් කියලා අපි අල්ලන දේ ඒ කාන්තේම හේතු ප්‍රත්‍යයෙන් හැදිලා තියෙනවා නම් ඒ හේතු ප්‍රත්‍ය ධර්ම නිතරම වෙනස් වෙන සුළු දෙයක් නම් පැමිණීම සුඛයි අනේක දුකක් නම් මේ සුඛ වේදනාවේ දුක් වේදනාවේ කිසිම වෙනසක් නැහැ. මොකද දුක් වේදනාවත් ඇති වෙන්නේ හේතු ප්‍රත්‍ය මත ඒක එනකොට දුකයි යනකොට සැපයි. එතකොට මේ දෙක අතර මේ කියන සටනේ අපි කොච්චර නිදහස් වෙනවද කියලා. මේකදී සරුව ඒ නන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඒ මේ භික්ෂුණීන් වහන්සේලාට නැගිනිනි පහනක්පත්තු වෙනකොට ඔය පහන තියෙන තෙල් අනිත්‍ය නං වැටි අනිත්‍ය නං දැල් වෙන තිරේ අනිත්‍ය නං ඕකෙන් ඇති වෙන ආලෝකය නිට්ටයයි කියලා කියන්න පුළුවන් දෙයක් නැගිනිනි මුල් අනිත්‍ය නං ගහක කඳ අනිත්‍ය නං කොළ ඉති අතුපතර අනිත්‍ය නම් ওই ගහෙන් ඇති වෙන හේව නැල්ල නිට්ටයයි කියලා කියන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ධාතු මනසිකාර්ති ගන්න උපමා උන්වහන්සේ අර ගන්න. දෙනක් අරගෙන මරලා. ඒ දෙනගේ ඇතුල් මාස හැමෙන් හැම ගහන්න ගිහිල්ලා. ඒ දෙක අතරමැද තියෙන බන්ධන මේ පටක සම්පූර්ණයෙන්ම හොඳ ගිරි කපන කත්තකින් කපලා. ඊට පස්සේ අර මස්තිකම අර හැමේම දාලා ඔතල දුන්නාට පස්සේ මේ දෙනක් කියලා. එහෙම දෙනකගේ සංඥාවක් එනවාද කියලා. මේ වගේ උපමා වලින් පුදුමාකාර විදිහට පෙන්නලා දෙනවා මේ වේදනා කියන චෛතසිකයේ අර බුබ්බුලූපම ගතිය. ජීවබුලක ගතිය. ආනේ ජීවබුලු ගතිය දැක්කනම් මේ සත්‍ය මේ සපත සොයා යන ගමනේ. සපත සොයා අනුන් පරයාගෙන යන හතර ගමනේ. ඒ වගේම අපි එකිනෙකාට මතවාද ඇති කරන්න හදන ගමන දිහා කොච්චරක්නම් උපේක්ෂා වෙන්න පුළුවන්ද? එතකොට අපිට හාම් වෙන වටිනම ලාභේ තමයි මේ සැප දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාවට අපි විවෘත වෙනවා. ඔය දෙක අතරිනකම් කවදාකවත් ඔය දෙක මැදට අපි විවෘත වෙන්නේ නැහැ මොකද දෙක බොහොම විචිත්‍රයි. බොහොම කුප්පන සුළුයි. මුළු ලෝකෙම අපි උත්සාහ කරන්නේ සැප දෙකට බෙදලා දාන්න. මොකද සත්‍ය තියෙන දෙක අතරමැද. විචිත්‍රපති රාමෝක හැම චිත්‍රපති රාම දෙකක් මැදම අන්ධකාරයක් තිබුණ නැත්නම් ඔක චලන චිත්‍රයක් බාටපත් වෙන්නේ නැහැ. කවදාකවත් අපි චිත්‍රපට ශාලාවට ගිහිල්ලා අන්ධකාරය බලන්න උත්සාහ කරන්නේ නැහැ. බැලුවොත් අපිට චිත්‍රපටය බලන්න හම්බ වෙන්නේ. ඒ වගේ තමයි මේ ජීවිතේදී හැම දුකෙන් ඉඳලා සැපකට යන සැපතකට යන අතරවාරේ හැම තැනකම අදුක්කම සුඛ වේදනාව කියනවා. ඇත්තට වැඩියෙන් තියෙන එක අපි නමුත් ඒක කවදාකවත් අත්දකින්නෙත් නෑ අත්දැකකට ඒක ලාභයක් විදිහට ගණන් ගන්නෙත් නෑ අපිට ඒක බයක් තර්ජනයක් විදිහට පේන්න තියෙන්නේ මොකද ඒක මරණයේ ලක්ෂණ තියෙනවා ඒකේ වින්දනයකින් තොර ගතිය ඒක තියෙනවා හැබැයි පුදුමාකාර සැහැල්ලුවක් මේකේ තියෙනවා මෙන්න මේ සැහැල්ලුව නොදැකීම නොදැනීම නිසාම ඒකට යනකොට අපි ළඟ එන්නේ ආතතියක් අසහනකාරී ගතියක් ඉතින් මේ නිසා සරුවචනාංශ උත්සාහ කරන්නේ අමරණීය වෙන්න ඕනේ නම් කාට හරි. ජීවිතය තුල තියෙන මේ මරණය දකින්න ඕනේ. ජීවත් වෙනකොට ජීවත් වෙන චිත්තක්ෂණ දෙකක් තුල නැත්තම් සජීවී චිත්තක්ෂණ දෙකක් තුල තියෙන මේ මරණය අත්දැකීම විනෝදාංශයක් කරගත්තා නම් ගලේ ගැහුවත් මරන්න බෑ. කොච්චර මරුණත් අවසාන මරණ චිත්තක්ෂණේ තවදින් තමයි ගත කරන්නේ. සාරිපුත්‍ර සාන්ති මතක් කරනවා රාහුල ස්වාමීන් වහන්සේට රාහුල මේ ආනාපානී තියෙන තියෙන සෑම පැතිකඩක් වදක් කරනවා. මරණ චිත්තක්ෂණය යතු පහළ වෙන අවසාන ආස්වාද ප්‍රසවාසයක් දැක දැක දන දන හිට වෙන්නේ කියලා. ඒකෝට නිකන් මරණය කියන්නේ මාරුවක් විතරයි මරණයක් වෙන්නේ මේ දේ අත්දකින්න බැරි කතියක් නම් මම කවදාකවත් යෝගාවචරය තුල දකින්නේ නැහැ. නමුත් කවදාකවත් යෝගාවචරය අර කාසිය උඩ දානකොට කෙලින් හිටනකම් බලා ඉන්නවා වගේ කවදානම් මේකට ඉබේ වැටෙයිද කියලා නම් හිතන්න බෑ. බුදුහාමුදුරන්ගේ පණිවිඩය ඔච්චරයි තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන මේ සැප දුක කිසෙයි මෙච්චරම ව්‍යාපෘත වෙලා ගත කරන අතරේ ඒක පිළිබඳව පොඩ්ඩක් උපේක්ෂාව වෙන මොකද සැපෙත් දුක තියෙනවා දුකේ සැප තියෙනවා ඒ දෙක ව්‍යාවෘත වීමේ උපේක්ෂාව තුළ මේ ඇතිවෙනා වූ අදුක්කම සුඛේ දැක්කා නම් මධ්‍යස්ථ වේදනා දැක්කා නම් උපේක්ෂාව දැක්කා නම් ඒ පුද්ගලයාට අවස්ථාවක් ලැබෙනවා මේ නානත්සිත උපේක්ෂාවෙන් ඒකත්සිත උපේක්ෂාවට යන්නේ ඒක ගැඹුරුයි මම ඒක සාධාරව බාර ගන්න නමුත් මේ අඩු ගානේ ලැබෙන උපේක්ෂාව බාර ගන්න පුළුවන් ශක්තිය තිබුණා නම් ඒකට අපිට මේ නීවරණ වලින් තාම තොරයි නීවරණ වලින් තොරයි තාම ධානයක් හෝ මාර්ගඵලයක් ලැබිලා නැහැ නමුත් මේක ඉතාමත්ම වැදගත් බලපදියම් වේතු අවස්ථාවක් මේකෙදි මේක විශේෂයි අපි එනබ සිට සිය පුරුදු කරන්නේ නැතුව කවදාකවත් ඉහර තියෙන හොඳ පැත්ත ප්‍රතිඵල පැත්ත අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා දෙක අතර මැද ඇත්තව දුක් වේදනා සුඛ වේදනා දෙක අතර මැද ඇත්තව මේ අදුක්කම සුඛ වේදනාවට අපේ හිත යෙදුනා නම් පාළු ගතියක් දැනේ. ඒකාකාරී ගතියක් දැනේ. එපා වෙන ගතියක් දැනේ. මේක තමයි ඉස්ලාම හම්බෙන ලකුණ. මේකට කියනවා නිබ්බිදාව කියලා. ඉතින් ඒක උඩ ගෙදර යනවා. මොකද හරි පාළුයි මේ භාවනා හරියන්නේ නැහැ. ඒ ගුරුවරයා හොඳ නැහැ. ඒක කිසි රසයක් නැහැ කියලා. ඉතින් ඒක කරකි කරකි කරකි කරකි අර වැස්ස වෙලාවට පියාඹන්න හදන කුරුල්ලෙක් වගේ දෙමිලා නැහැ. මුදුවට මේ ධර්මයේ දන්නවා නම් නැත්නම් මේකේ මූල ධර්මානුකූලව නැත්නම් මේ මූල මේ පරමාර්ථ පැත්තෙන් ධර්මතා පැත්තෙන් හොඳට තේරුම් අරගෙන කියනවනම් අපි මේ අවස්ථාව කොච්චර දැක දැක දැන දැන පහු කරන්නද කියලා කල්පනා වෙනවා. ඊට පස්සේ අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දවසේ මට එපා වීම එනකොට, ඊට පස්සේ දවසේ මට ඒකාකාරීකම එනකොට, ඊට පස්සේ දවසේ මට අතිරණ ගතියට එනකොට, ඊට පස්සේ දවසේ මට නොදන්න දැනට යනකොට මගේ පෞරුෂත්ව පරීක්ෂා කරන්න ඕන. මට සද්ධාව තියෙනවද කියලා බලන්න ඕන. මට වීර්යය තියෙනවද කියලා බලන්න ඕන. මට සතිය තියෙනවද කියලා බලන්න ඕන. මට සමාධිය තියෙනවද කියලා බලන්න ඕන. මට ප්‍රඥාව තියෙනවද කියලා බලන්න ඕන. එහෙම නැතු මේ අවස්ථාව එනකොට අපි සද්ධාවෙන් තොරව හිත චංචල කම්පන කරගත්තොත් වීර්යය නැතුව ලොකු බණ්ඩ වෙනකොට මද්දු බණ්ඩ වෙනකොට ලොකු බණ්ඩ වගේ සාරි කොළේ එලිලක් පස්සෙන් පතර යන්න ගියොත් ඒ වගේම සතියෙන් තොරව මේක එළඹ සිටි සියෙන් බලන්න ඕන කියන වෙනුවට වෙන දෙයක් රූපයක් සද්දයකට හිත යෙදෙව්වොත් ඒ වෙලාවේදී සමාධිය කඩාගත්තොත් මේක නෙමේ ප්‍රඥාව වෙන මේකක් එනවා අමතර අං එනවා নাනා ප්‍රදේවල් බලාපොරොත්තු වුණොත් කවදාකවත් මේ හම්බෙච්ච මධ්‍යස්ථ තත්ත්වයට අපි පුරුදු වෙන්නේ නැහැ. හම්බෙච්ච මධ්‍යස්ථාත්වයට අපි yaadෙන්නේ නැහැ. අපි ඒකට තරම් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැතුව එහා පැත්තට යන්න බෑ. හැබැයි මේ தත්තට එන එක නම් කිසිම ආගම්බේදකින් තොරව කරන්න පුළුවන් බවට මම සාක්ෂි වෙනවා. මේ தත්තට එන බම් බොහොම ලේසි ඕනම කෙනෙකුට පැයෙන් දෙකෙන් මේ தත්ත්වය අරන් දෙන්න පුළුවන්. නමුත් මේ தත්ත්වය බාර ගන්න කැමති නැත්නම් දෙන තෑග්ග බාර ගන්න කැමති නැත්නම් ඌරට මේ මේ ඌර ඇති කරනකොට හොඳට උගන්නන දෙයක් තමයි මට hina ගියා එක ඇහෙනකොට මේ හොඳට සිමෙන්ති පොළව දාලා ලස්සනට පිරිසුදු කරලා තිබ්බහම ඌට හැදෙනවා ඇනීමියා කියලා ලෙඩක්. රක්ත හීනතාවය. ඒ මොකද ඌ පසත් එකම ජීවිතලා ජරාව කාලේ හැදිච්ච එකක්. ඒ නිසා ඌට සනීප කරන්න කරන්නේ මොකද කොටුවක් හදලා පස් ටිකක් දැම්මට පස්සේ ඒකට ගහනකොට ඊපෙම ලෙඩ සනීප වෙනවා. ඒ වගේම තමයි කූඩල්ලා කොච්චර හොඳ කොටයක් උඩ තිබ්බත් ඌට ඒක සැපක් නෑ. ඌට තේක අඳුරු තැනකට යන්න ඕන. ඒකට සංසාරේ පුරා මෝහ පටලත් එක පැටලිලා අපි අනන්තවත් අදුක්කම සුඛ වේදනා ගැන තිබ්බට හිත පෙරලිලා යනවා. ඉතින් ඉන්න කැමති නෑ ඒක නුරුස්නා ගතියක් තියෙනවා. ඒකාකාරී ගතියක් තියෙනවා. බය ගතියක් තියෙනවා. අසහන සීලී ගතියක් තියෙනවා. මරණ සංඥාවක් තියෙනවා. හැබැයි මේ මරණය තුල අමෘතය තියෙනවායි කියලා දන්නවනේ. මේකෙමයි අමෘතය තියෙන්නේ කියලා දන්නවනේ. මේ වේදනානුපස්සනාව පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ භාවනා කරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා. ඒක නම් කවදාකවත් නැහැ කියන්න බෑ. නමුත් මේ ප්‍රතිඵල අපි බාර ගන්න ලෑස්තිද කියලා. මොකද අපි පොතේ තියෙනක නෙවෙයි ඔතන හම්බ වෙන්නේ. පොතේ තියෙන ව්‍යාකරණ වලට ව්‍යාකරණ වලට දාන්න පුළුවන්, ඔප්පු කරන්න පුළුවන්, තර්කයට ගැලපෙන sannivedanayට අහු වෙන දේ. මේක නෑ ඒක. නමුත් කොහොම හරි බුදුහාමුදුර මේක අපිට කියලා දුන්නානේ. දැන් අවුරුදු 2500 කියලා තාම මේක තියෙනවානේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අමුතු පෞෂත්වයක්. අමුතුම කාය ජීවිත নিরপেক্ষ භාවයක් මෙතෙන් දෙනකොට හොඳයි මම මෙතෙක් කල් සැලුණා මේ ඊට පස්සේ උලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ මම මෙතනදී නොසලී ලොකු සද්ධාවකින් ලොකු වීර්යයකින් ලොකු සතියකින් ලොකු සමාධියකින් ලොකු ප්‍රඥාවකින් මම මේක විඳ ගන්නවා කියලා ඉදිරියට ගියොත් අකාලිකව ප්‍රතිඵල ලබා දෙනවා ඒක නිසා මේ වගේ පිරිස් වලට බණ කියන්න ගියාම ඒ අයන වායන උගන්නන්න ඕන කමන්නේ. ගොඩ දෙනෙක් ඒව කරපු යැත්තෝ ඉන්නේ. නමුත් මේ தත්ත්වයට ආවොහම ඊට තරම් වෙන පෞරුෂත්වයක්. ඒ අවශ්‍ය කරන ඉන්දිය ධර්ම බල ධර්ම නැති නිසා ඒ අත්දැකීම වලට ගලපලා මතක් කරුවාට පස්සේ යා ඔක්කොටම හරියයි කියන්න බෑ. හරියන එක නට හරියනවා. ඒ නිසා මේ අත්ම්මේතාවය විස්තර කරාට පස්සේ සරුවච්චන් ආංශේ පුදුමාකාර සතිපට්ඨානයක් දේශනා කරනවා මේ සලායතන විභංග සූත්‍රයයි. අනුන්ට අවවාද උපාද කරන ගුරුවරයෙක් වශයෙන් උන්වහන්සේ උන්වහන්සේට බණක් කියා ගන්නවා. මොකද්ද? උන්වහන්සේ දේශනා කරනවා මේ තරම් පිළිසිදුවට. ඊටාම විසදව. සර්වඥතාචාරයෙන් බණ කිව්වා සමහරු කණේ දලා අහන්නේ සමහරු හිතේ දලා දරාගන්නේ නැහැ. ඒක සර්වඥයන් හොඳටම දන්නවා. ඒකට අනත්තමන භාවයක් හිතට ඇති වෙනවා කියලා කියනවා. චක්කේ වෙනවායි. අක්කන්දෝමයි කියනවා. එතකොට උන්වහන්සේ කියනවා මම සතිය සම්පජන්ණයෙන් ඉවසගෙන ඉනවයි කියලා. ඊගාට කට්ටියක් ඉන්නවලු ටිකක් තේරුම් ගන්නවා ටිකක් තේරුම් ගන්නෑ. උත්සාහ කරනවා. නමුත් හරියන්නේ නැහැ. ඒසකට උන්වහන්සේට ඇති වෙනවලු හිතක් මට අත්තමන භාවයේ සහ අනත්තමන ආත්ම සන්තුෂ්ටියක් වගේම ආත්ම බංගත්වයක් වගේ අතරමැද තත්යකට යන මම මේකට උපේක්ෂා වෙනවා කියන්නේ. ඊගාවට ඉන්නවලු කට්ටියක් හරියට උඩින් මුදු උඩට හරවපු කලයකට වගේ දානකොට හොඳට මේක දරාගෙන වහ වහාම එතන එතන ධර්ම සාක්ෂාත් කරන ගතිය. එසකොට උන්වහන්සේට ඇති වෙනලු අත්තමන භාවයක් ඒකත් උපේක්ෂා වෙනවායි කියන්නේ. මේ ලෝකේ ඉන්නා තාක් සත්වයන්ගේ මේ 36ක් පද ගමන්පත සේරම දේශනා කරලා තියෙනවා ඒ සේරම දෙනාට මේ ගාවට මොකද්ද කරන්න ඕන තමන් ඉන්න තත්ත්වයේ ඊගාවට වඩා හොඳින් තත්ත්වයට යන්න ඕන තත්ත්වය දන්න නිසා සරුවචනාංශයේ පුරුෂ ධම්ම සාර්ථී කියලා කියනවා කියලා සරුවචනාංශයේ දේශනා කරනවා. ඒක නිසා ඇත්තටම උන්වහන්සේගේ දේශනාව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක උකහා ගන්න පිරිසේ. ඒ தത്വයට ගැළපෙන ඒක දරා ගන්න පුළුවන් තරම් වෙන පිරිසක් ඉන්නවනම් තමයි බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ වෙන්නේ. බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ කරන්නේ අසන්න. ඒක නිසා සෑම ධර්මයකටම පණ දෙන්නේ කියන කෙනා විතරක් නෙවෙයි අහන කෙනත් එක්ක. ඒ නිසා අපි හිතා ගන්න තියෙනවා අපිට ආද උර දෙන්න වෙලා තියෙන්නේ විශාල යුග මෙහෙවරකට. මේ සත්‍ය ධර්මය අරගෙන කාටවත් කියලා දෙන්න නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අපතුල මේකෙන් හැබෑ වෙනසක් වෙනවද කියලා බලන්න. අපතුල හැබෑ වෙනව නම් වෙනසක් අපි නැති වෙන්න ඕන. මම තුල හැබෑ වෙනසක් වෙනවනම් සක්කාය දිට්ඨිය නැති වෙන්න. මේ කියන්නේ පූර්ණ කැපවීම. කාය ජීවිත නිර්වේක්ෂ කැපවීම. ඉතින් සියලු දෙනාට මේ කැපවීම තරම් අදාළ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සෙනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මිත්‍රිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.